ගුවන් පැලැස්ස 1964 වර්ෂයේදී විකාශනය ආරම්භ වූ සීළු දෙනා මාදරෙන් වැළඳගත් ගුවන් විදුලි නාට්‍ය ඔබගේ රසවින්දනය සඳහා මුවන් පැලැස්ස ගුවන් විදුලියට ලියන්නේ කලාසූරි මුදලි නායක සෝමරත්න Oh, oh, wait, ho, ho. දැන් මේ වෙදරාළගේ ගේ ඉස්සරහින් බැහැලා බිසෝට අඬ ගහන්න එළියට. අඬ ගහන්න? ඔව්. මං අහන්නේ ඇයි අඬ ගහන්න එළියට? නැතුව මේ වෙදමැදුරේ හැමදාම ළඟින්ට ඉඩ දෙන්නද කියන්නේ? ඈ? අද නම් කොහොම හරි බිසෝව ගෙදරට එක්ක යන්නම ඕනේ. දැන් ඇති ඔය පොරතිකාරයේ කෙරුවා. ඒ වුණාට වෙදමාමා කියන්නේ තව තුන් මාසයක් විතර යනකල් බිසෝව අපේ ගෙදර පලාතට අරන් යන්න එපා කියලා. මොනවා? <laughs> තව තුන් මාසයක්? ඔව්. හොඳට හිටි. එතකොට අර දිගා මඩුල්ලේ මනමාලයට අපි මොනවද කියන්නේ? බිසෝගේ අසනීපෙට තාම බේත් ගන්නවා කියනවනේ. දාසනීපයක් තමයි. හරක් බිසෝ කැමති නේ අපේ ගෙදරට දැම්මම යන්න. මා කිව්වා. ඒ කියන්නේ ගෙදර තිත්ත වෙලාද? ඈ ඇයි ඇයි කියන්ට මම නම් දන්නවා. නමුත් ගෙදර ලොක්කා ඒව ගණන් ගන්නව ඔය කියන්නේ කවුරු හරි ඔල මුට්ටල සෑස්තර කාර්යයක් හරි බහූබූත කට්ටඩියෙක් හරි කියාපු පචයක් අහගෙන අම්මයි දුවයි ඒකට වාල් වෙලා ආ නෑ කියන්ට එපා ලොකෝ මම නෑ කියන්නේ ඔව් කියනවා මිසක් ඔව් ඔව් අර ඈතින් පේන මහා මේරු පර්වතේ වාගේ තියෙන මහගලේ යට තියෙන දේවාලයේ කපු මහත්තයා ආවේශ වෙලා විසෝගේ ජීවිතේට බලපාන කාරණා සේරෝම කීවා. වෙන එකක් තියා දැන් අර දිගා මඩුලේ මනමාලයා ගැනත් මායන් වෙලා කීවේ නැද්ද? ඈ? හිතන්ටත් බැරි කාරණාවක් බලා හිටියා වාගේ කීවා සේරෝ. මොනවා මොනවා මේ දිගා මඬුල්ලේ ලන්දාරියා කියන්නේ කවුද කපුරාලට කීවේ? ඈ? කිසි කෙනෙක් කියලා නෑ කිසි දෙයක්. එහෙනම් නමුත් අපේ අපෝම ආයන් වෙලා ඇස් රතු කරගෙන ඉර පායන පැත්තේ ඉඳලා එන පරාණ කාර්යා මේ ඉර බහින පැත්තේ මුල් බෑපු પરම්පරාවේ ඉන්න අන්තිම ගෑනු පරාණෙගේ අත ගත්තොත් ඒ පරාණකාරී විනාශ වෙයි කියලා කිව්වා. ඒ කපුයාලාමි බොරු කරන කෙනෙක් නෙවෙයිනේ. මං අහන්නේ කපුරාල කොහොමද බිසෝව දිගා මඬුල්ලේ මනමාලයට බන්දලා දෙන්න යන කතාව කීවේ. හා ඒකයි මං අහන්නේ. මගෙන් අහන්නේ මං ඒවා කියන්ට නෙවෙයිනේ ගියේ. මං ගියේ අපට සිද්ධ වෙන විපැත්ති වලට මහගලේ දෙයියන්ගෙන් ආරසාව ඉල්ලන්ට. මං යනකොටත් ඒ කපුරාලාමි ආවේශ වෙලා කාටද පේන කීවා. කවුරු හරි කපුරාලට පගාවක් නෑ නෑ මේ මේ මේ පඳුරු දීලා කීවද දිගා මඩුල්ලේ ඉලන්දාරියා ගැන ඈ ඔය ඔය ඉතින් මං පඳුරු දීපු ඒවා ගැන අහන්නද ගියේ මං ගියේ අපේ බිසෝගේ ලෙඩේ ගැනයි අපට මිනිසු ගහන බොරු පෙස්සන් ගැනයි එතකොට අපේ වතුවල ආදායම හොඳටම පහළ වැටිච්ච එක ගැනයි, ඔහේ ගොය පපුවේ කැක්කුම ගැනයි. එතකොට ඔව් ඔව් ඔව් යකාට ගියේදී මගේ පපුව. මං ඇහැව්වේ ඒ දුම්මල ගහගෙන ආවේශ වෙලා පේන කියාපු යද්දෙස්සා කොහොමද බිසෝ බඳින්ට එන දිගා මඩුල්ලේ මනමාලයා ගැන දැනගත්තේ කියලයි. මන් දන්නේ කොහොම දැනගත්තද කියලා. නමුත් ඒ වෙලාවේ ආවේශ වෙලා කියාපු දේ හේරෝම හරි. වෙන එකක් ඕනේ නෑ. මගෙන් ඇහැව්වා ඔය රාජකාරිය කරන ස්වාමි පුරුෂයා Tamanට විශ්වාසද කියලා. හැබැයිද මං කිව්වා එහෙයි මහගලේ මහදෙයනේ කියලා. ඒකම කිව්වා ඔය තමන් ඉන්න පරණ වලව්වට දැන් යස්වයින් පිරීලා ඉන්නවා කියන්ට දන්නවද කියලා. මං කිව්වා අනේ නෑ මහා දෙයියනේ කිසිම යස්වෙන් නෑ කියලා. ඔව්. ඔන්න එතකොට ආයෙත් මායන් වෙලා ඔළුව කරකෝල ඇහුවා. ඔය ගෙදර වටේට හූනියන් වලල්ලා තියෙන වග දන්නවද කියලා. අනේ මං නෑ කීවා. ආන්න එතකොටම කීවා තමන්නේ දෝනියෙන්දා මරන්ට හූනියන් 10ක් ගේ වටේට වලලලා තියෙනවා කියලා. මේ හූ මේ මේ බලන්නකෝ මගේ මේ අත්වල ඉරිගඩු නැගෙන ඇටි. ඒක හපුදාම මං ගිහින් බිසෝට කීවා ඒ කතාව. දැන්වත් තේරුණාද? පී මේ බලනෝ මේ බලනෝ පිපිච්ච හිරිගඩු දියා. බොලන් ලෝකෝ ඔය හිරිගඩු නෙමෙයි. මං අර දිගා මඩුල්ලේ කවුරාලගේ පුතාට බිසෝ බන්දලා දෙනවයි කියලා වෙච්ච පොරොන්දුව මං. ඒ පෙළවාසිය කවදාවත් කොරන්ට ඉඩ දෙන්න එපා කියලා කීවා. ඕන්න. මොනවා? මං ඇහැව්වා. "හැයි මහා දෙයනේ එපා කියන්නේ" කියලා. එතකොට ආයෙ සැරයක් ඔළුව කරකෝලා කිව්වා. "ඒක කෙරුවොත්" එක පරාණයක් මියහැදෙයි කියලා. මොනවා? මියහැදෙයි කිව්වා? ඒ කවුද කවුද මියහැදෙයි කිව්වේ? එක පරාණකාරයෙක්. අන්න හරි. අන්න හරි. ඒ කියන්නේ නාමෙලා. නාමෙලා මියහැදෙනවා කීවා නම් අපි බිසෝව මේ වෙද ගෙදරින් අරගෙන දිගා මඩුල්ලට ගිහින් පරාණකාරයෙන් නෙවේ පරාණකාරියක් කියලායි කීවේ. ඒ කියන්නේ බිසෝ මිසෝ මැරෙයි කීවා. එහෙම වුණොත් මං ඉඳලා තේරුමක් තියනවද? ඕන්න ඕන්න ඉතින් ආයෙත් පටන් ගත්තා අර පරණ කතාව. ලොකු මේ අපි දැන් මේ ආවේ වෙදරාළහාමි නැති වෙලාවේ බිසෝව අරගෙන අපේ ගෙදරට යන්න නේද? ඈ ගහන්ට ගහන්ට ඔය ගේට්ටුවට ගහන්ට ගහන්න ඉන්න කෙනෙක් ගේට්ටුව ඇරිය ගමන්ම අපි යන් ඇතුළට. ඔව්. අනේ මේක මහා වැරදි වැඩක් නේද අපි මේ කොරන්ට යන්නේ. වෙදරාලාමිය ඈතින් අපට නෑ වෙන්නේ ඉඳ නේද විසෝගේ ලෙඩේ සනීප වෙනකල් මේ වෙද ගෙදරම ඉඳගෙන ප්‍රතිකාර කරන්ට කියලා කිව්වහම අපි හා කිව්වේ ඈ ඒ පොරතිකාරෙට දැන් හුඟා කල් ගත්තා ඇති. ඊට වඩා ලොකුයි මං අර මනමාලේකට බිසෝ බන්දලා දෙනවයි කියලා වෙච්ච පොරොන්දුව. පිස්සු ඇදලා දෙන පොරොන්දුනේ. ඔහානි මුල් මාතේ මුල් මාතේ වෙන මොකද්ද? මොනවද මොනවද මොනවද සුළුපුටු ගාලා කිව්වේ? මං කියාපු දෙයක් නෑ. මං තාමත් කිව්වේ නෑනේ. අර කවුද කෙනෙක් එව්වයි කියාපු ලියුමේ සුළුමුල. ආ ඒක එවාපු මිනිස්සයා මං කොහොම හරි හොයාගන්නවා. එදාටයි මං දඬු කඳ එළියට ගන්නෙ. ඕ මං අහන්නේ ඒ ලියුමේ මොනවද ලියාලා තිබ්බේ කියලා. ඇයි මට ඒව වහම් කරන්නේ? හ්ම් ජක් ජක් වෛරා. ජක් ජක් වෛරා ජක්. ජක් ජක් වෛරා කියලාද ලියලා තිබ්බේ? ඒ ලියුමේ ඈ? ඕ හෝ වෛරා හෝ හෝ වෛරට දැන් මේ බක්කිය අදින්ටත් බෑ ලොකු වයසයි මේක. ඔය පේනවද කටින් පෙන දානවා. නෑ නෑ නෑ නෑ මූ දැන් අයින් කරලා වෙන එකෙක් හොයාගන්නේ නැතුව නම් බෑ. කොහාටද වෛර අයින් කරන්නේ? ඒයි ඒයි. හා? ආ කවුද ඔය ජනලෙන් එබිලා බැලුවේ? හරි නෝ මේ ගේට්ටුව. හරි නෝ. එබිලා බැලුවේ නෑ කවුරුවත්. කෑ ගහන්න එපා. අර පාර යන මිනිස්සු බලා ඉන්නවා. අර පේනවා නේද? අර හේයි හේයි. කවුද ඔය පාරේ හිටගෙන බලාගෙන ඉන්නේ? ආ? බොලාට වෙන වැඩක් නැත්නම් ගම්මුලා දැන්නේ ගැව හොයන්නේ. ඈ? යනවා යන්න. ආ නෝ. එනවා හිටලා බලාලි. මේ මං හිතන්නේ මේ ගෙදර කවුරුත් නෑ කියලා. ඉන්නවා නම් අර ජනේල් රෙදි වහන්නේ නෑ. දැන් අපි යන් යන්ට වෙන වෙලාවක ඇවිත් වෙදමා මටත් කියාලා බිසෝවේ කරගෙන යන්න බැරිය. හ්ම් දැන් යන් ආපහු. යා. නෑ නෑ නෑ නෑ ඒක තීරණය කරන්නේ මමයි. හ්ම් ජා ජා වයිරා. යම යම. ඕ මේක දැන් දෙන්න පුළුවන් එක මිනිහෙකුට විතරයි. මේ සතා දැන් අවුරුදු ගාණක් අපට වැඩ කරලා. කර්මානිෂ්ඨ රස්සාවකුත් ලැබුණේ මේ වෛරහින්දා නේද? ඈ වෛරගේ පොහොර වලින් එළවලු පාතිවලට මොකද මට කරන්න කියන්නේ මූව මහලු මඩමට දෙන්නද මට කියන්නේ ඈ ඇයි අපේ අර කැලේට ගිහින් කියන හේනට ගිහින් දාලා ඉත ඊට වඩා නරකද මූව විකුණලා සල්ලි ටිකක් හොයාගන්න එක ආ ඊට පස්සේ මේ මං අහන්නේ කවුද මේ වයසක සතා ගන්නෙ ඈ ඇරත් මූට මේ බස් යදින්ට බැරි නම් ලොකු කරත්තයක් කොහොම අදීද ඇයි වාදේ? මොකද කියන්නේ? ඈ මොනවද මේ? ඒ තීරණේ ගන්නෙත් මමයි. ඔව්. ඌව මං විකුණනවා සයිබුගේ බඩු ගෙනෙන තව ලංකාරයට. නැතිනම් මුදලාලියට. අනේ පා. ඒ තවලම් බඩු ගෝනි පටෝගෙන ගිහින් අන්තිමේ වෛරව නෑ නෑ ඒක නම් කරන්න එපා. අපි මිනිස්සු නේද දෙයනේ. නැතුව අපි අක්කුයයි. ගොක් වෙලාවලදී මිනිස්සු යක්කුවගේ නරක වැඩ කරනවනේ හිතපපුවක් නැතුව. ඉතින් ලොක්කියේ මොනවද මට මේ ගොම්මාල්ලට කරන්ත කියන්නේ? යම යම යම යම බෑට මං කියන්නේ මූ අපට කොච්චර වැඩ කරලා දුන්නද ඈ? ඒවට තමයි අපි මූට කන්ට තනකොළයි පිදුරුයි බොන්ට පොල් පුන්නක්කුයි දීලා නොතෙමීන්ට ගාලක් හදලා සාත්තු කෙරුවේ. ආ ඒවට තමයි. ආ දැන් ඉතින් ඇති ඒව කෙරුවා. හෝ හෝ වයිද හෝ හෝ හෝ හෝ. අමෙලුත් අපට හුඟක් වැඩ කරලා දුන්නා නේද? නාමෙල්ටත් ඔහේ අන්තිමට සැලකුවේ ඔහොමම තමයි. නාමෙල්ගේ නම කියනවා ඇහුණා. කෝ කෝ කෝ නාමෙලා. කොහොනාමල කොහෙද ඉන්නේ ඈ මට නම කියන හොරයි මං උන්දට මේ පලාතේ පස්පා ගන්න එපා කියලා යන 50 පනවල දොට්ට දැම්මේ කො මේක කො ඉන්නවද කරුවලේ මේ කවුද අපේ ගේට්ටුව ළඟ ඉන්නේ නාමෙලාද නාමෙලාද ගන්නවා මෙහාට මගේ වෙඩි වෙඩි බටි ගන්නවා මෙහාට කො මගේ හින් කාරය ඈ හා හා හා හා කො කො මගේ දෙන කවුද නීගේ නාමෙල් නෙවෙයි ඈ මේ මෙහෙම බද්ද වෛරයක් ඇයි මේ දැන් මෙතන ඉන්නේ? මම කවුද මගේ වලව්ව ඉස්සරහ හිප්පතියාගෙන ඉන්නේ ඈ? කවුද ඔය? මොකද්ද නම? මා වාසකම මොකද්ද? ආයිබුවන්. මගේ නම මද්දුම ගල්ගොඩ. මද්දුම ගල්ගොඩ? හා හා හා. ම්ම් පැමිණිලක් කරන්ට දාවේ ගල්ගොඩ. නෑ ආයිබුවන්. මං ආවේ මේ කවුරුමන ගෑන්ටද මද්දුම ආවේ? මං කොහොමද ඒක කියන්නේ? මේ ඉලන්දාවියා අර අර දිගා මඩුල්ලේ ඉඳලා දාවේ ඈ? ඊට හුඟක් එහා. දොරමඩලාවෙන් මෙහා. වැව්ගම්පත්තුව පැත්තේ ආයිබුවන්. මේ ළමයා වැව්ගම්පත්තුවේ මහගල් ගොඩ දන්නවද? අර අර මහ රැවුලා නිලමේ ආ ඒ මගේ අත්තා පිරිමි අත්තා මහගල් ගොඩ අත්තනම් මේ ඒ උන්නැහිගේ මුණුබුරෙද්ද මුණුබුරා තමයි හ්ම් හ්ම් හා හා යන් ඇතුළට ඈඳි ගන්න යන් යන් සුමනා මේ ඉස්සරහ දොරාරිනා ඉක්මනට මේ මේ මේ ඊලන්දාරියා දන්නවද මහගල් ගොඩ මගේ නෑ යන් කියන්ට <laughs> ඔව් මන් දන්නවා ආ මේ ලොකෝ මේ ඉලන්දාරියට තේලෑස්ති කරන්ට කියන්න සුමනට. සුමනා ඔය කැවිලි જાතියෙම කියලා මේ නෑයට තේලෑස්ති කරනවා. ඒ වුණත් නිකමට මම මේ අහන්නේ ඇයි මේ මත්දුමේ මෙහි ආවේ? නෑ නෑ. මත් නෙවෙයි මාමා මද් මගේ නම මද්දුමේ. ආ ඔය සිංහල අකුරු වලින් නම් ගම් ලියනකොට වරදිනවා. අනික ඉතින් මද් කිව්වත් මත් කිව්වත් දෙකම එකයිනේ නේද? කොහෙත්ම නැහැ කොහෙත්ම නැහැ. ඈ මදි කියන්නේ මැදි මද්දුම කියනවාදී. හැබැයි මත් <laughs> මත් කියන්නේ මත්සෙනේවා පාවිච්චි කරලා. මේ මේව දැන් මෙතින් තෝනේ කරන්නේ නැහැ මේ. මේ ඉලන්දාරියට අපි සංග්‍රහ කරලා බලමු ඇයි මෙහාට ආවි කියලා. මේ ගල්ගොඩ කියන්නේ මහ විශාල බූදලයක් තියෙන කෙනෙක්. මේ මේ මං ගෙහුම් වෛර කරත්තෙන් ලිහලා ඌට පිදුරු කට්ටයක් කන්ට දීලා ඉන්නම්. මේ මේ මේ මේ මේ මේ මත් මත් මොකද්ද මත් මද්දු මේ මාමා හා හරි හරි හරි මද්දු මේ කිව්වා නේද මද්දු මේ මාමා මේ රැට කෑම ටිකක් එහෙම කාලා යන්නේ තේරුණාද ඔහම ඉන්න මං එළියට ගිහින් එනකල් හොඳේ <laughs> හොඳමයි මාමන්ඩි මේ ඇහුණද බිසෝ? ඈ මම ඊයේ එනකොට ජයට ඇඳගත්තු ටිකක් තරුණ කෙනෙක් මං එක්ක hina වෙලා ඇහුවා මුවන් පැලස්සේ ආරච්චි මහත්තයාගේ ගෙදරට යන්නේ කොහොමද කියලා. මේ මුවන් පැලස්සේ හැමෝම දන්නවා අපේ ගෙදර තියෙන්නේ කොහෙද කියන්ට. කවුද මේ මිනිහා? හ්ම් මේකනේ නමාත් හිතුවේ. ඉතින් ඔය ඇහුවෙනද කොහේඳවද ආවේ? ඇයි ආරච්චි මහත්තයාගේ ගෙදරට යන්නේ කියලා? මං ඇහුවා. මේ මිනිහා කොහේ ඉඳලාද ආවේ කියලා නම් කීවා. නමුත් ඇයි ආරච්චි මහත්තයාගේ ගෙදරට යන්නේ කියලා නම් කිව්වේ නැහැ. මේ ඒක කියන්න මිනිහා ටිකක් ලැජ්ජ වුණා. ඔයා කීවේ නැද්ද? ඔයයි ආරච්චි මහත්තයාගේ හිටපු ලියන්න කියලා. අපොයි නෑ. ඒ යට ගියාව හරියට දැන් හීනයක් වගේ. මම මොකටද ඒ තිත්ත අතීතයට ආයේ තිබෙන්නේ හ්ම් තිත්ත වගක් ඒ කාලේ නම් මට දැනුනේ නෑ ඔයා බොහෝම සන්තෝෂෙන් ඔයාගේ රාජකාරියයි ඒකට බාහිරව අනිත් වැඩ කටයුතු සේරම කෙරුවා නැද්ද <laughs> ස්ථිරයක් නැති පෙම්වතියකට ප්‍රේම කරන්ටයි ගුටි බැට කන්ටයි මං දුක් විඳා දැන් ඇති මාත් ඒ වගේම දුක් විඳ විතරක් නෙමෙයි. තාමත් විඳවනවා. දැන් ඒ ඕනේ නෑ. ආ? මොකද ඕනේ නැහැ කිව්වේ? මේ මේ මාවද නැත්නම් මං එහෙම කිව්වේ නෑනේ. මං කිව්වේ ඒ දුක් විඳපු හරිය ගැන පුන පුනා කියන්න ඕනේ නෑ කියලායි. එහෙමනම් බිසෝ මැණිකේ ඔන්න ඔන්න ආයෙමත් මට රිද්දන්ටයි හදන්නේ. ওই මැණිකේ පට්ටම මගේ නමට පූටු කරලා. බිසෝ කියවම හොඳද නැති නාමෙන්? <laughs> හොඳමයි හොඳමයි බිසෝ. මේ ඒක නෙවෙයි. ඔයා අද උදේ ඉඳලම කිසිම දෙයක් කාලා බීලා නැහනේ. ඇයි? තැපැල් කන්තරුට ගිහින් විගහට එන්නම් කියලා ගිහින් ආපහු ආවේ කීයටද? මම බය වුණා ඇයි එයාට පරක්කු වෙන්නේ කියලා. ආයෙත් සැරයක් හතුරු එක්ක අහුවෙලා දැහැගෙන ගියාවද්ද කියලාත් හිතුණා. අර පිස්සු රත්තරන් නිදන් සතාවේ හින්දා. අනේ මට සමාවෙන්න බිසෝ. මට කනගාටුයි මම ඔයාට තේ බොන්නට ආපෙහිම මේකට තියන්න කියලා පිට වෙලා ගින් ආපහු එන්න ප්‍රමාද වීම ගැන. මං අහන්නේ ඇයි ප්‍රමාද උනේ කියලායි. පරණ යාළුවෙක් කිහිලියෙක් මුණ ගැහුණද? <laughs> අපොයෝ. පරණ යෙහෙලියක් මුණ ගැහිලා එයාගේ ගෙදරට මාව එක්කරගෙන ගිහින් හොඳට විනෝ කොහෙනිද මං ඕකෙට හිලපතෙන් පිටු පුපුරන්න පාරක් දීලා ඕ <laughs> හෝ හෝ ඒ ඇති ඒ ඇති මං බොරුවටයි එහෙම කීවේ කෙල්ලේ හරිද හ්ම් හ්ම් හරි දැන් අපි යමු අපේ හීල වළඳන්න හ්ම් හීලට ඉංග්‍රීසියෙන් කියන්නේ බ්‍රෙක්ෆාස්ට් ආ ඕනේ ඒ කියන්නේ මේ උපවාසයේ බිඳින ආහාරය <laughs> ඒ ඉතින් රෑ කෑමෙන් පස්සේ නිින්දට ගියාම අපි මොකුත් කන්නේ බොන්නේ නැහැ. නමුත් උදේ ඒ උපවාසය අතහැරලා ආහාර පාන ආදී වළඳනවා. <laughs> එහෙනම් අපි බ්‍රන්ච් එක කන්ට යමුකෝ. <laughs> කෑම මේසෙට එන්න සාමෙල්. ආ සමාවෙන්ද මේ කළු සුද්දට බොම ඉහළයි මේ කෑම. මේ ඔය ඇති ඔය සෙල්ලම ඔන්න අද නම් බොම ටිකක් කාලා ඇති කියන්න නම් එපා. බලන්න ඔය ඇඟ හොඳටම වැහැරිලා. හරියට ගස් කබලෙන් ඇදලා ගත්ත තලගොයෙක් වගේ. ඇති ඇති ඇති. මං මහත්මා ගාන්ධි අනුගාමිකයෙක්. එතුමා කීවේ එතුමා කන්නේ ජීවත් වෙන්නයි. ජීවත් වෙන්නේ කන්ටම නෙවෙයි කියලයි. මේ එපා ඔයා නැගිටින්න. මම බලන්නම් ඒ කවුද කියලා. මේ බිසෝ බිසෝ. කවුද කියලා දැන් නැතුව එයා ගියා එළියට. බිසෝ යන්න එපා එළියට. යන්න එපා. මං ඉන්නම් ඇතුළට. මේ අර බලන්න. ඊයර ආපු මිනිස්සු ගේට්ටුවෙන් එහිලා මේ පැත්ත බලාගෙන ඉන්නවා. බලන්න බලන්න. අර බලන්න ඉක්මන් කළ බලන්න. මට පේනවා මට පේනවා. අන්න ওই ආදයා තමයි ආරච්චි මහත්තයාගේ ගෙදරට යන පාර මගෙන් අහගත්තේ. හරියට හරි. ආ ඇත්තද? ඔව්. මේ රාජකාරියක් කරගන්න ආරච්චි හෙව්වනම් ඇයි මෙහි ආවේ? හ්ම්. බේත් ගන්නද? අන්න බලන්න අද බලන්න කොණ්ඩේ තීරනවා. අද බලන්න ඊතරේ කමිස ඇද කරනවා. කොලර එකක් උස්සුවා. මේ බෙහෙත් ගන්න ආපු මිනිහෙක් නම් හැදවැද වෙන්නේ නේද සු? ඒක නම් ඇත්ත. එහෙනම් ආරච්චිලගේ ගෙදරට යන පාර ආපු මිනිහා ඇයි මෙහාට ආවේ? ඈ? ඉතින් මගෙන් අහන්නේ මං කොහොමද දන්නේ? මිමි ඔයා නිකමටවත් දන්නේ නැද්ද? ඒ හාදයා කවුද කියන්ට? දැකලත් නැද්ද? නෑ මං දැකලා නෑ මිනිහා. මම දැන් දන්නවා මිනිහා කවුද කියන්ට. කවුද නාමේ? අර දිගා මඬුල්ලේ මනමාලයා. නෑ නෑ නෑ නෑ කොහෙත්ම නෑ. ඔයා ඒ දිගා මඬුල්ලේ මනමාලයා දැකලා ඇති මීට කලින් මම හිතන්නේ. නෑනේ. මං දැකලා නෑ. හැබැයි <laughs> ඒ අනාගත ස්වාමි පුරුෂයා. ඒ ටික කියාගන්නත් බෑ නේද? චකිත හින්දා. නේ? <laughs> මොකද කියන්නේ? ගේට්ටු අරින්ටද? අරින්ට නම් අරින්ට. නැත්තම් නාරින්ට. ඇයි ඉතින් කල්පනා කරන්නේ? මම මේ කල්පනා කරන්නේ ඔයාගේ අප්පච්චිගේ සුදුස්සට සුදුසු තැන ගියාම මේ නුසුදුස්ස කොහෙද යන්නේ කියලායි. එහෙමනම් ගේට්ටුව අරින්ට එපා. මං යනවා ගේ ඇතුළට. මුවන් පැලස්ස. අද මුවන් පැලස්සේ රංගපෑම් විජේරත්න බරකාගොඩ, රම්‍යා වනිගසේකර, සුජීව මානගේ, රත්නා ලාල්නී ජයකොඩි සහ රෝහණ සිරිවර්ධන. නාද ශික්ෂණය ජයන්ත චන්ද්‍රලාල් කලාසූරී මුදල් නායක සෝමරත්නයන් ලියන මුවන් පැලැස්ස නන්දා ජයමාන්නගේ නිෂ්පාදනයක්